දැනට තියෙන දේශපාලන වටපිටාව ඇත්තට සුදුසු එකක් නෙමෙයි. එක එකනාගේ දේශපාලන න්‍යාය පත්‍ර රටට ගැලපෙනවද කියන කාර්ය පිළිබඳව අපට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි අපේක්ෂා කරන්නේ මේ රටේ දිනසිය ඇතුළත කරන්න බැරි වෙච්ච ඉතුරු ටික මේ ආණ්ඩුවෙන් කරව ගන්න. ඡන්ද ක්‍රමය සංශෝධනය කරන්න. අනපනත්තික ගේන්, විගණන පනත ගේන්, තොරතුරු දැනගැනීමේ පනත ගේන් ව්‍යවස්ථා සභාව ව්‍යාකූල කරපු එක හරියට හදාගන්න. ඒ කිසිවක් කරන්න පුළුවන් ආණ්ඩුවක්ද හැදෙන්න කියන කාරණය පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. ජාතික ආණ්ඩුව කියලා කියන්නේ නිශ්චිත කාරණා කීපයකට එකඟ වෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ. නිශ්චිත කාලයක්, නිශ්චිත කරුණු කිහිපයක් එකඟතාවයක්. මේ තුනම මේක නෑ දැන්. ඒක තමයි මේක ජාතික නෑ. මේක හවුල් ආණ්ඩුව. හවුල් ආණ්ඩුවකට ඇමති දුර 30කට වඩා වැඩි කරන්න බෑ.